තවත් මේ ප්‍රශ්නයක් ත්‍රිලක්ෂණය අවබෝධ කොටගත් පසු නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය මේ තුලින් වැඩි යුත්තේ කෙසේද කියන එකයි පෙන්වන්නේ. අහන්නේ. භාවනාව තුලින් මේ සඳහා ආදරවන්නේ කෙසේද කියලා මේක පහදලා දෙන්න කියන්නේ. මේ භාවනාව කියන එක කොටස් දෙකක්. එකක් තමයි යම්කිසි Taman දරාගත් ධර්මයේ පිළිබඳව එක්තරා අභ්‍යාසයක් කිරීම. ධර්ම අභ්‍යාසයක් තියෙනවා. යමක ස්වභාවය මෙනෙහි කිරීම එකක්. ඒ ඒ මොහොතේ අරමුණු වෙන දේවල් තියෙනවා. ඒ අරමුණු වෙන්නා වූ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවය මෙනෙහි කිරීම තව එකක්. මේ ක්‍රම දෙකම නිවන් දකින්න හේතු වෙනවා. එකක් තමයි ලෝකේ සතු යමක ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද ආදී වශයෙන් පෙන්වන යම් දෙයක ස්වභාවය භාවනාවක් වශයෙන් මෙනෙහි කරනවා මේ එක ක්‍රමයක් අනික තමයි අසකන දිවනාසී ශරීරය මන කියන ඉන්ද්‍රියන්ටම අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මාදී මේවා එකතු වෙනකොට අරමුණු වෙනකොට ඊ අරමුණු වෙන වෙලාවෙදිම අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි විදර්ශනා කරන්න පුරුදු වෙන්න ඕනේ ඒ කියන්නේ මෙතෙන්දි තේරුම් ගන්න මේ වර්තමානීය කියලා එකක් මේ අර විදර්ශනා කරනවා කියලා අදහසක් තියෙනවා. වර්තමානීය එකක් කියලා පෙන්නලා නැහැ පච්චුප්පන්න කියලා පෙන්නා තියෙන්නේ. වර්තමාන අතීතයේ ගෙවි ගියා. අනාගතේ ආවේ නැහැ. වර්තමානීය විදර්ශනා කරන්න කියලා මේකට හදාගෙන තියෙන වචනය. සිංහලට හදන්න ගිහිලා ගොතන්න ගිහිලා අදහස වැරදිලා. පච්චුප්පන්නේ විග්‍රහ කරන්න ඕනේ විදර්ශනා කරන්න ඕනේ. ඒ කියන්නේ ක්ෂණයක් නෙවෙයි මොහොතක් නෙවෙයි මේ කියන්නේ. ඇහි පිය ගන්න මොහොතක් නෙවෙයි. ප්‍රත්‍යයෙන් උපන්දී බලන්න ඕනේ. මොනවද ප්‍රත්‍යේ? ප්‍රත්‍යයෙන් උපන්නේ මොකද්ද? ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න බලන්න පුරුදු වෙන එක. මෙන්න මේකයි මේ පච්චුප්පන්න විදර්ශනාව කියන්නේ. මේක දකින්න ක්‍රම තියෙනවා. මොනවද ප්‍රත්‍යයෙන් උපන්නේ? කාය අනුපස්සනාවෙන් බලන්නත් පුළුවන්. මේ කය කොයින්ද? මේ කය ප්‍රත්‍යයෙන් උපන්නා. පච්චුපන්නයි. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ අතීත කාරණා පහක් ප්‍රත්‍ය කරගෙන විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ඵල පහක් දැන් උපන්නා. ප්‍රත්‍යයෙන් උපන්නදී. දැන් මේ ඵල පහ මුල් කරගෙන බලන්න ඕනේ. අතීතයේ අවිද්‍යා සංකාර නිසා තණ්හා උපාදාන බව නිස්පාදනය කරපු එකේ විපාකේ. මට අද විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා පටිසන්ධියේ විඥානයක් ලැබලා ඒකෙන් නාම රූපයක් ගොඩනගාගෙන ඒකෙන් ඇතකන දිනාදී ශාරීරිය මන කියනවා ආයතන බවලපත් කරන සතර මහා භූතයන්ගෙන් ඒ හේතුවෙන් ගොඩ නැගිලා ඒකෙන් ස්පර්ශයන් ලබලා ඒ වින්දනය මට විඳින්න සිද්ධ වුණා. ඒක තමයි මේ සැප දුක් පේසා වශයෙන් මට විඳින්න වෙලා තියෙන්නේ. දැන් මේ අතීතයේ ප්‍රතිඵලය. අතීත ප්‍රත්‍ය නිසා ලැබුණු උප්පත් වෙලා තියෙන මෙන්න මේ ටිකයි. මෙන්න විදර්ශනාවෙන් දකින්න ඕන එකක්. අපිට මේ මේ අත්බැවිත ඕක දැක්ක හැකි. ඒකක් අපි ඉස්සෙල්ලා මේ කය හැදිච්ච උපන් හැටි. ඒකට ප්‍රත්‍ය වෙච්ච හැටි. මේක කාරණයක් අරගත්තා ඉදිරිපත් උපන්න වශයෙන් බලන්න. අපිට යම්කිසි ආකාරයකින් ද්වේෂ හිතක් රාග හිතක් මොනවා හරි එනවනම් චිත්තානුපස්සනාවේ මේකත් විග්‍රහ කරගන්නවා. පුංචි කාලේ අවුරුද්ද කාලේ දෙක කාලේ තුන කාලේ හතර කාලේ මට මේකේ තිබුණාද කියන එක බලාගෙන යනවා. මට දැන් රාග අදහසක් වද දෙනවා නම් ඒ රාග අදහස මට උපන් පළවෙනි අවුරුද්දේ වද දුන්නාද? මෙහෙම. නෑනේ. දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ හතරවෙනි අවුරුද්දේ ඒත් ආවේ නෑනේ. පහ හය හත ඒත් තිබුණ නෑනේ. අට නවයේ 10 ඒ කාලේ තිබුණෙත් නෑ. දැන් අපි බලාගෙන ඉන්න කවද්ද හටගත්? අවුරුදු 15 16 17 මෙන්න හැදිච්ච කාලේ. දැන් මොනවද මේ රාගයට සම්බන්ධ අරමුණු? පුද්ගල අරමුණු, විවිධ ක්‍රියාකාරකම්, රාගසහගත ක්‍රමවේද මේ හැම එකක්ම මට ලැබිලා තියෙන ඊට පස්සේ අත්දැකීම් වලින්. මමවා ප්‍රියයි මනාපයි කියලා සංකාර ගොඩනගලන්නේ මේ මෙලෝදීම. එහෙනම් ප්‍රත්‍ය වෙච්ච හැටි නෙවෙයි. දැන් ප්‍රත්‍ය උපතක් මම ලබලා තියෙනවා. මොකද්ද? රාග විඥානය මට පහළ වෙලා. ඒ හේතුවෙන් කටයුතු කළා මම රාග ජාතිකයෙක් වෙලා. දැන් මට මිනිසු කියන්නේ සල්ලාලයා. තව එව් මට කොටියා කියනවා, කුකුලා කියනවා. දැන් තවම හිතලා බලන්න ඕනේ මම මිරෝ ජාතියක් හැදිලානේ. අනේ මං කුකුලියෙක් නෙමෙයි මිනිස්සෙක්. ඒකයි මට කුකුලා කියන්නේ. මම මිනිස්සෙන්නේ මට කොඩියා කියන්නේ මොකද? මම කරපු වැඩවල හැටියට මට නමක් දාලා මිනිස්සු. මෙන්න මම මෙලොදිම જાතියක් හදලා. ඒ જાති නාමය මට අද කතා කරනවා. කුකුලෝ කියන ඇහෙනවා යනකොට. මොකක් නිසාද එහෙම කිව්වේ? Taman හිතලා බලන්න ඕන. අන්න හිතලා බලනකොට පේනවා. කුකුලා වාගේ වැඩ කරන්න ගිහින් තියනවා තැනින් තැන ගිහිලා ඇඟිලි ගහන්න ගිහිල්ලා. නීච ගතියක්. මුලා කාව්‍යයකට ගිහිලා ඇති කරගත්ත අපහාස වචනයක්. මෙලොවදීම කුකුල් జాතියේ ඉපදිලා. මිනිසුත් ඒක දැකලා කුකුලා කියනවා. කොටියා වාගේ කඩා පැනලා අල්ලා ගන්නවා. කාම අදහස් වලට. ඔක හොඳ ඔක කොටියා ලඟ වෙන්න එපා. ඇහෙනවා කියනවා. අපහාස නාමයක් හැදලා జాතියක්. අන්න ප්‍රත්‍යයෙන් උපන්න එකක්. මේකට හේතුවක් තියෙනනේ මේ නම කියන්න මට. අන්න අවංකව තමන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට කාමසහගත ක්‍රියාකලාපයන්ට බැහැලා දුච්චරිත කාමයන් කරපු නිසා මට මේ නිග්‍රහ වචනේ ලබන්න සිද්ධ වෙලා. ඒක නිකන් නෙමෙයි හම්බ වුනේ. මම පුංචි කාලේ අම්මා තාත්තෙන් අරන් ආවේ නෑ. අවුරුදු 6 7 කාලේ මට ওই වචනේ කවුරුවක් කිව්වේ නෑ. කොයි කාලේ ඉඳන්ද කිව්වේ? 18යි 20යි 25යි. තව ටික කාලයක් ගියාට පස්සේ මම ක්‍රමක්‍රමී ඒවට හුරු වුණේ ඒක ඇත්ත. අසත්පුරුෂ යාළුව මුල් වුණා. අවිද්‍යාවෙන් මේ වැඩ හොඳයි කියලා මම නිගමනය කරගත්තා. ඒ අසුරට ගිහිල්ලා අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මේ අද්වැයම සංඛාරය ගොඩනගපුවා හිතෙන් කයෙන් වචනෙන් අபிසංඛාරය, කාම අபிසංඛාරය. ඒ නිසා මට ඉස්සෙල්ලා නොවිච්ච කාම විඥානයක් ඇති වුණා. ඒ නාම රූප බැහැගත් අය જાතිව ඇසුරු කරපු කාම ආස්වාදයේට මම ඒව ආයතන කරගත්තා. ඒවා ස්පර්ශයේ ලැබුවා. ඒවා වින්දනයේ විඳ අයිතුසහගත විදිහට ඒ වින්දනයේ විඳහම තමයි ස්පර්ශපත්‍ය වේදනා කිව්වේ. ඉතින් මං එතන ඇලුනා වේදනාපච්චය තණ්හා කිව්වේ ඒකයි. මං ඒකේ බැඳුනා තණ්හාපච්චය උපාදානං කිව්වේ ඒකයි. මං ඒ බවටපත් වුණා. ඒ නිසා මම කුකුල් බවට කොටි බවටපත් වෙලා තියෙනවා. ඒක හැමලෙම සෝම කිව්වේ භවපච්චය ජාති වෙලා. මෙලෝදිම. මිනිසුන්ට පේනවා මගේ ජාතිය හැටි. මෙන්න ප්‍රවෘත්ති ජාතිය. දැන් හේතුවයි ඵලයයි මොකද්ද? පච්චුප්පන්න. මෙන්න මේ ඉහතකී කියාවලිය මගේ ප්‍රත්‍ය වුණා මේ උප්පත්තියට. නැත්නම් මට මිනිස්සු කොටියා කුකුලා කියන්නේ නැහනේ. ඒ කියන්න පටන් ගත්තේ මෙන්න මේ හේතුවේ ප්‍රත්‍ය උඩ. මෙන්න ප්‍රත්‍ය වෙච්ච එක. මෙන්න ප්‍රත්‍යයෙන් උපදුන එක. දැන් මොකද්ද මේකට හිමි වෙන්නේ? ජරාවටපත් වෙලා මරණයටපත් වෙලා මේක වෙනසෙනවා මිසක් මම කවදාවත් වැජමෙන්ද හිටියට වැජමෙන්න හම්බුන්නේ නැහැ පල් වෙන්න හම්බුණා මිසක් අපහාසයේ විඳින්න හම්බෙලා අවුරුදු 60ක් 70ක් වගේ දැන් ඉනි කොටි කමත් වෙනවා කුකුල් කමත් වෙනවා ඒ උනාට කුකුලා කියන වචනේ මට තවත් කියනවා කොතෙන්ද යනකන් මරණාසන්න මොහොතේදී යමපල්ලෝ තමයි කුකුලෝ මෙහාට වරින් කියන්නේ. ඊට පස්සේ බේරිලා නැහැ. මරණයෙන් බේරෙන්න බෑ දැන්. උපාදාන වෙච්ච එක භවයට ඇදිනවා. කර්ම භවයෙන් උප්පති භවයට ඇදිලා. අන්න කර්ම නිමිති වශයෙන් එන එක. කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් ක්‍රියාත්මක වෙලා. කොටි ගොඩට කුකුල් ගොඩට යන්න එකක් හැදුනා. ඒ සංකාරයේ උප්පති භවයට ආවා. භවපති ජාති කියලා පරිසන්දි විඥානයේ කුකුල් විඥානයක්ම ආවා. කුකුල් නාම රූපයි බැහැගෙන තිබුණේ. වින් ඒකේ නාම රූපයක් වශයෙන් විඥානයේ කුකුල් බඩට පිටරෙකින් ගිහිලා ආවා. ඕක හැකුණාම මොකද වෙන්නේ? කුකුල් නාම රූපය ගොඩ නැගුණා. විඥාන නාම රූප සලායතන අන්න ඇසකන් දිවනාදී ශාරීරිය මන කුකුල් විදිහටම නිපද වුණා. දැන් කුකුල් ස්පර්ශය ලබ ලබා ඉන්නවා. කුකුලට හිමි වින්දනයේ තමයි දැන් හම්බ වෙන්නේ. අවසානයේ කුකුලට හම්බෙන්නේ දේ තමයි මරායන කණේක. අවසානේ වෙන්නේ ඕකේ කවදා ඉවර කරන්නේ ওই ගතිය අවුරුදු කල්ප කෝටි ගණක් යනකම්. ওই ගතිය ඉවර කරන්න බෑ. මෙතනින් මැරුණා ආයි කවක් ගායන කියලා ගියා බිතරේට. ආයිත් ආවා විතරේ කො විතරෙම දැන් බිලා ගියා ආයිත් ගියා තෙන්ට ඔය ක්‍රමයට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් කුකුල් කර්මය ගෙවන්න ඕනේ කුකුල් කර්මය ඉවරෙනකම් වේරෙන්න බෑ අලුත් කර්මයක් රැස් කරන්න පුළුවන් මානසිකත්වයකුත් නෑ ඉන්න තැන පිනක් කරන්න පුළුවන් තැනකත් නෙමෙයි කර්මය ගෙවන තැනක උපන්නා. දැන් ඉතින් ඔය කරපු විරසක කාමී නිසා ලෝකයට වෙච්ච අපරාධයක් වුණා. මොනවද? මේ ලෝකයේ තියෙන භෞතික රසය නැති වෙලා ගියා. අයිතුකම් අසාධාරණ දුස්චරිතවලින් වෙන දෙයක්. ඒකට දැන් වන්දි ගෙවනවා. කාට එපා කිව්වම මොනවා කරන්න මරායන කනවා. මිනිස්සු කෑවෙන නම් සතෙක් හරි කනවා. ඒක එහෙම වෙලා වන්දි ගෙවනවා. ඕක තමයි සිද්ධිය. ඉතින් දකින්න ඕනේ මේ හේතුඵලයේ සකස් වෙන ආකාරය. ඉතින් භාවනාව තුළින් මේ අහනවා මේ සිද්ධියක් සිද්ධ වෙන කොහොමද මේ කරගන්නේ කියන එක. ඉතින් මේ මේ සංකාර තෝරා ගන්න ඕනේ කියන එක. සංකාර තෝරාගත්තාම මේ මේ සංකාරය නිසායි මේ මේ જાති ඇති වෙන්නේ පත්‍යෝපන්න જાතිය. මේ පත්‍යුපන්න කියලා ෂණ බංගුරත්වය හොයන්න යනවා. ෂණ බංගුරත් බංගුරත්වය කියන එක ਸਰවඥ ගෝචර දහම කනාවරණ ඥානිය ඇති උන්වහන්සේට පමණයි ගෝචර වෙන්නේ. ඉතින් ඕක කරන්න ගිහිලා අන්තිමට මොකද වෙන්නේ? අතිදාවණේ වෙනවා මනස. කෙලෙස් සංසිඳවන්න යමක් අවබෝධ කර යුතුද? ඒ අවබෝධය ඉක්ම යනවා. ඉක්ම ගිහිලා තීක්ෂණ කරන්න ගිහිලා අතිදාවණියට වැටෙනවා. ඊට පස්සේ ඔළුව හිරි වැටීමක් කඳ හිරි වැටීමක් ආපු ගාම්ම වෙනස වෙනවා ඇති උනා නැති උනා ඇති උනා නැති උනා හරියට හරි දැක්කා උද්‍යාව වේඥානෙත් පහළ වුණා කියලා ඉතින් මුලා අදහස් වලට වහිනවා ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ මුලා වෙන්නේ නැතුව යථාර්ථය දැනගන්න ක්‍රමී මේ භාවනාව කියන්නේ මේකත් භාවනාවක් හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති මොකද්ද මේ පහළ වුනේ දුක පහළ වුණා කුකුලා වෙලා උපන්නේ දුක පහළ වෙලා අන්න දැක්කා හේතුව මොකද්ද කුකුල් කර්මයේ ස්වභාවය දැක්කා කාම මිසහර කාමේ මිසහතර කාමේ වැරදි ආකල්පයන්ගෙන් කරපු කඩේතොල හැටි නම් චන්දරාගයේ කාමසාගත චන්දරාගයේ කුකුලා වෙන්න හේතුව ওই චන්දරාග නිරෝධයක් ඇද්ද කුකුල් භවෙන් නිදහස් ඒකට මාර්ගය මොකද්ද කුකුලා වෙන්නේ මෙහෙමයි කුකුලා හටගන්න ආකාරය මේකයි කියලා දකිනවා දැක්කේ සම්මාදිට්ඨිය ඊට අනුකූලව අව්‍යා දකින්නකොට මේ සම්මා මේ සම්මාදිට්ඨියෙන් දැක්කනම් මේකට හේතු වෙන්නා වූ මානසිකත්වයේ මේකයි දැකලා ඒක අත්හරිනවා. එතකොට සම්මා සංකප්පේ. ඒකෙන්ට බොරු කේලම් පරස වචන ප්‍රලාප ඇසුරක් තිබුණා ඒක අත්හැරලා යනවා. සම්මා වාචා. ඉතින් ওই ක්‍රමයට ගිහිල්ලා මාර්ගාංගයට සම්පූර්ණ වෙනකොට ආර්ය මාර්ගයේ දකින්නවා. ওই විදිහට මිදෙන හැටි. එතකොට තව විදිහකින් කිව්වනම් දැන් කුකුලා කුකුලා වෙන හැටි කුකුල් භාවයේ මිදෙන හැටි මිදෙන මාර්ගයේ කුකුලාගෙන් පෙන්වන්නේ මොකද්ද? පොදු කරලා ගත්තොත් දුක්ඛ සත්‍යයටයි කුකුලා. දුක්ඛ සමුදයටයි කුකුලා වෙලා උපදින චන්දරාගය. දුක්ඛ නිරෝධයටයි චන්දරාගේ නිරෝධය. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවටයි චන්දරාගේ නිරෝධ කරන මාර්ගය. කුකුලා වෙන එකත් ඇරිය තනි සත්ව වෙන එකත් ඉවරයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොටම සෝතාපන්නයි. ඒ විතරක් නෙමෙයි සියලු තිරිසන් භවත් ඉක්මවල හතර පහම ඉක්මවනවා. ආයි කෝකෙකත් මොකෙකත් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් අන්න එහෙම ක්‍රමයේ දකින්න ඕනේ. ඕක භාවනාවක් විදර්ශනාවක් කියන්නේ ඒකයි. ඉතින් මේකේ විදර්ශනාවක් කියලා ඉතින් ඒක තැනක ඉඳන් හුස්ම ගන්නව අරනවා ඕක කරලා හිටියල මදි. ඒක එකක් ඒක නෑ කියන්නේ එහෙම තියෙනවා. ඒක වෙනස් අංශයක්. විදර්ශනාව කියන්නේ ඔන්න ඔය විදිහට දකින්න ඕනේ.